මේ ස්වදේශීය සේවයයි. සමහර වෙලාවට මේ කලාවට සම්බන්ධ කලාව පරිහරණය කරන පවුල් තියෙනවා. පවුල් පිටින් කලාව කරනවා. ඉන්දියාවේ නම් ඒක බොහොම ඝන සැරයට තියෙනවා. දැන් ලතා මංගেশකර් ගත්තම එයාගේ නාංගී ආශා භෝසලේ එයාගේ මල්ලි හෘදනාත් මංගেশකර් මේ ඔක්කොම සංගීත සංගීතඥයෝ ගායකයෝ ගායිකාවෝ. ඉතින් ඒක ඉන්දියාවේ තව තියෙන රාජ් කපූර් පැමිණි එකම අවුලම නළුවෝ නිලියෝ එහෙම තියෙනවා ලංකාවේ ඉන්දියාව තරම් විශාල රටක් නෙවෙන්නේ ලංකාව. තමිල්නාඩුව කියන එකත් ලංකාව වගේ 25 නෑට ලොකු. ඒකට අපි කොච්චර පොඩිද කියලා තේරෙනවනේ. ඉන්දියාව වගේ එකක් ගත්තම. ඉතින් ඉන්දියාවේ වගේම ලංකාවේ තියෙනවා කලාවට වෙන් වෙච්ච කලාවම කරන පවුල් තියෙනවා. සමහර ගෙවල් වල සමහර පවුල් වල සැමියා සහ බිරිඳ, සමහර තැනක සැමියා බිරිඳ දරුවා සමහර තැනක සැමියා බිරිඳ දුව පුතා සමහර තැනක බාප්පා මාමා මේ වගේ පවුලේ පවුලේ අය එකට එක එකකයක් ඇටියට කලාව පරිහරණය කරනවා. ඉතින් අද සමීප රූප ඒ වගේ එක පවුලක් ගැන ලංකාවේ නිකම් පොඩ්ඩක් ඒගොල්ලන් කියපු ගීතයක් දෙකක් රස විඳලා ඒ ගැන කතා කරන්න හිතුවා. ඉතින් මම හිතුවාද ලංකාවේ ගීත ගායනා කරපු ගායන ක්ෂේත්‍රයට සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වෙච්චි තාත්ත කෙනෙක් උපෙක් සාදුවෙක් ගැන කතා කරා. ඒ වගේ අය ගොඩක් ඉන්නවා ලංකාවේ. දැන් අපි ගත්තොත් මර්වින් පෙරේරා මර්වින් පෙරේරාගේ පුතා අමල් පෙරේරා. හැබැයි ඉතින් අමල් පෙරේරා තාත්තගෙම සින්දු ගීතේ ඉන්නව නෙවෙයි. එයාගේ ඔරිජිනල්ස් ස්වතන්ත්‍ර ගීත ගායනා කරනවා. මිල්ටන් පෙරේරාගේ පුතු දෙන්නම ගායනා කරන්නේ තවමත් ඒ තාත්තා කියපු ගීතම තමයි කැලර දම්පති ප්‍රියංකරන්. මින්ට මල්වාරච්චිගේ පුතා රනිල් මල්වාරච්චි තාත්තා කියපු ගීතම තමයි ගායනා කරන්නේ දැන්ට යන්නේ ලංකාවේ ගිහිල්ලා. මම මේ කතා කරන්න යන ගායක පවුල ෂෙල්ටන් පෙරේරා. ෂෙල්ටන් පෙරේරා මගේ පුද්ගලික මිත්‍රයෙක්. ඒකත් එක හේතුවක් මේ වෙලාවේ ෂෙල්ටන් පෙරේරා සහ උගේ පුතා සහ උගේ දුව ගායනා කළ ගීත කීපයක් අහන්න මේ අවස්ථාව පාදා ගන්නවා. ඉතින් ඒ කාලේ පෙරයි මායි නිහා ජයවර්ධනයි උත්තර හොඳ ගායකයෙක් ලංකාවේ තිබුණා. අපි බොහොම එකතුව සමාගම පැවැත්තුවා. මට මතකයි මෙන්න මේ දැන් අපි අහන්න යන ගීතය ඉස්සෙල්ලා අහලා අපි ඒකට කතා කරමු. මොකද මේ ගීතය පිළිබඳව ෂෙල්ටන් මට ගොඩාක් දේවල් කියලා තියෙනවා. හොඳයි අපි එනගේ ගීතයක්. වසන්තකාලේ කිම්ම ඔබ මෙතෙක් ආවේ සිංහානේ දිලන්නේ සම්විමි වේදනාවේ විහිරති වසන්තකාලේ වේ සිටින් සුන්දල් සත්‍ය වේරදී නිදල්ලේ නිහිරත් ප්‍රහේද තුන්සේ ජීවමන මතත් වසන්තේ නිහිරත් වසන්ත කාලේ ඔබ මෙතෙක් නොආවේ සිංහානේ දියන්නේ කන්නේ නිවේදනාවේ ඊරති වසන්ත කාලේ නිමාවු මිහිරති වසන්ත කාලේ කිම ඔබ මෙසෙත් නුවාවේ දින්හානේ දිනන්නේ මට මතකයි ඒ කාලේ ෂෙල්ටන් කියනවා ඔය ගීතයට මුල්වෙච්ච රාගය ඔහු වරින් වර ගායනා කරනවා මට ඒ රාගේ නම නම් මතක නැහැ මොකද සංගීතය ගැන ඉතර ආදාරක කෙනෙක් නෙවෙයි දැන් මට මතක විදිහට ඔහු කියනවා ගිරිදර ගෝවින්ද ප්යාරේ මොහොම දෙයක් කියනවා ඒකත් අර ගීතේ මූල් රාගය වගේ තමයි මූල් රාගය. උඩ ෂෙල්ටන් ඉන්දියාවේ ඉතාමත් ඉහළට දුරට සංගීතය හදාරන කෙනෙක්. ඉතින් සෙල්ටන්ගේ ගීතයත් එක්ක මට ඊළඟට එනවා ෂෙල්ටන්ගේ පුතා. ඔහු අකාලේ නැති වුණා සතීෂ් කරන. ෂෙල්ටන් මගේම සතීෂුත් මගේ ඉතාම සිතුවත් මිත්‍රේ. ඔහු මේ සුමාන දෙයකට කලින් වගේ කියන්නේ උන් යාම් සුමාන නගර දෙයකට කලින් තවත් මට ගෙදරකට තියම්බුණා. අශීල ජයකොඩිගේ. එතන හම්බෙලා මෙන්න තව ඉදිරි දවස් 10 ඇතුළත ආරංචියක් වෙනවා සතීෂුත් නැති වුණා කියලා. එහෙම තමයි ජීවිතේ ඉපදුනොත් මැරෙන්න ඕනනේ කොහොම හරි කමක් නැහැ මේ ෂෙල්ටන්ගේ උදා සතිස් පෙර සතිස් පෙරත් බොහෝ වෙලාවට ගායනා කරේ තාත්තගේම ගීත ඉතින් මම හිතන්නේ මේ ගීත බොහොමයක් ලිව්වේ දැන් අපි ඉස්සෙල්ලා අහපු මිරති වසන්ත කාලේ ගීතයක් ලිව්වේ මට මතක හැටියට මම හිතන්නේ මං මං වැරදි නෑ කියලා රෝටන් අල්විස් රෝටන් අල්විස් මගේ තාමත් රෝටන් සේ මෙගුවන් වැඩ කරේ ඉතින් මේ මීළඟට අපි අහන්න යන්නේ සතිස්ගේ ගීතයක් තාත්තගේ ගීතයක් කියලා අපිට පුතාගේ ගීතයක් අහන්න. පුතා කියන්නේ තාත්තගේ ගීතයක්මයි මම දන්නේ තාත්තට වඩා හොඳට පුතා කියනවාද පුතාට වඩා හොඳට තාත්තා කියනවාද කියලා ඒක අහන ඔබට බාරයි. හොඳයි අපි අහමු. ඒ ගීතය මේකත් ලිව්වේ ඩෝටර්. Thank you. අද තද හිඳේ අද සදහින් ඒ ගීතය අහන් ඉන්නකොට මට දැනෙච්ච එක වෙනසක් කියන්නද වෙනසක් නෙවෙයි. ඒක මේ උච්චාරණය පිළිබඳ ප්‍රශ්නයක්. ඔක ඉන්දියානු රාගධාරී සංගීතයේට උමනාවට වඩා යට වෙච්ච උමනාවට වඩා ඒක විශ්වාස කරන අය අතින් සිද්ධ වෙන ප්‍රශ්නයක් ඕක මේ අල් නයන්නයි අල් නයන්නයි දෙකම එකට කියවෙනවා ඒ කියන්නේ අවසල් අවසල් අල් නයන්නයි අල් නයන්නයි ඒක මම හිතන්නේ මේක සතිස් කිනුත් ඒක වෙනවා ආපහු සින්දු අහන වෙලාවක උන්ට අහලා බලන්න. ඒක මම හිතන්නේ ෂෙල්ටන් මුලින් ගායනා කරපු මේ ගීතේ මුල් ගීතේත් එහෙම තිබුණද කියලා මට සැකයක් තියෙනවා. අල් නෑන්නේ අල් නෑන්නේ දෙකම එකට කියන්නේ. විරහ කඳුළු රැඳි පෑනිල් ම්. ඒතර මේක ඒගොල්ලෝ කියන්නේ වමනාවෙන් කරන දෙයක් නෙමෙයි අර වමනාවට වඩා රාගයට යටවීම නිසා සිද්ධ වෙන දෙයක්. ඒකට ලෝ ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ වුණත් ඉතින් අල්ලායන්න නම් අල්ලායන්න කියන්න ඕන. අල්ලායන්න නම් අල්ලායන්න කියන්න ඕන. දෙක එකට එකතු කරාම ඒකට වෙන මොකද්ද අකුරක් මේ වෙන්නේ. හරි. තාත්ත ෂෙල්ටන් පුතා සතිස් ෂෙල්ටන් පෙරයි සතිස් පෙරයි. දැන් අපි අහන්න යන්නේ මේ පවුලේ දියණිය අනුරාධාගේ අනුරාධා පෙරලාගේ ගීතය. අපි හමුස්සලේ ගීතේ Thank you. mang අනුරාධා පෙරේරාගේ ගීතය මගේ හදවතට ඉතාම තදින් වැදුණු ගීතයක්. ඒ කියන්නේ මොකද මේ හරි ලිහිල් දෙයක්. හරිම සරල දෙයක් කියලා තියෙන ඉතාමත් සරල විදියට. බොරු පඬිතමානී වචන දාන්න නැතුව ඉතාමත් ලිහිල් අපේ ජීවිතයේ දිනදා අපේ ගෙවල් දොරවල් අමුදරුවෝ පාවිච්චි කරන වචන ඉතාමත් සංයමයකින් මේ ගීතය ඇතුළට දාගෙන තිනවා. කැලුම් ශ්‍රීමල් ලියලා තියෙන්නේ කැලුම් ශ්‍රීමල් ලිව්වොත් ওই වගේ සුන්දර ගීත නිතරම ලියන කෙනෙක්. මේ වගේ ඒ කියන්නේ මේ කටට හුරු කටට නිතර කටින් කියවෙන අපි අපි නිතර දොඩන අපි කතා කරන වචන ගීතවලට ඒතරම් දක්ෂ විදියට යොදාගත්ත වෙනත් ගීත නිබන්ධකෙක් මම නම් දැකලත් නැහැ අහලත් නැහැ කැලුම් ඒතරම් ලස්සනට ඒ ගීතවලට ඒ වචන දානවා ඉතින් මේ අනුරාධගේ හඬින් ඒ ගීතය ඇසීමෙන් මගේ මනස විශාල උත්තේජනයකට ලක් කරා ඒක මට විතරක් නෙවෙයි ඔබට උනත් ඒක වෙන්න පුළුවන් ඒ හින්දාම මම හිතුවා අනුරාධගේ තවත් ගීතයක් අහන්න. අපි ඒ ගීතෙත් අහමු. මතම වදිවි නැති සසනුව හිමි නැති බැව් සිතනේ අදහන්නේ හිත හෙළුවා ඇති දැන් ඔබනේ මතනුව හිමි නැති බැව් සිතනේ कहलवाए සිතින් අනුරාධගේ හඬින් ඔබ යම්කිසි මානසික උත්තේජනයක් ලැබුවද මම නම් ලැබුවා. ඔබත් ලබන්නට කියලා මම හිතනවා. ඒ ගීත දෙකම ඒ කියන්නේ අනුරාධ කියපු මුල් ගීතයත් දැන් අපි අහලා ඉවර කරපු ගීතයත් දෙකම සංගීතවත් කරලා තියෙන්නේ අමිල ඩිලාන් සහ උසී මුගේරා. මේ දෙන්නම අපි වැඩි අහලා නැහැ. ඒතකොට දෙවෙනි ගීතය ලියලා තියෙන්නේ අයන්ති ප්‍රනාන්දු. හොඳයි දැන් ඉතින් අපි තාත්තගේ දුවගේ පුතාගේ ගීත කිහිපයක් ඇහුවා. ඉතින් සමීප රූප හැමදාම වගේ මේ වගේ අමුතු දෙයක් කරනවා කියලා තමයි මම හිතන්නේ. හැබැයි ඉතින් මේ දේවල් තවත් ඕන තරම් කරනවා ඇති අය. මේ හිඳ මම වැරදි නම් මට සමා වෙන්න. කොහොමරි අද සමීප රූප හැඩ වැඩ කළා. අචලා නිෂ්පාදන භාරය මාරිස්ටෙලා මම ජයසිරි අපි ටී ෂෙල්ටන් පෙරලා තාත්තගේ ගීතයක් අහලම මේ සමීප රූප ඉවර කරමු. ගොඩහා ගොඩහා යන්නෝ තව කවුරුද ඉන්නේ මේ ගංගුලේ අඟුලේ නැගලා එකොට මෙකොඩ යනවා එකොඩහා යන්නෝ මෙකොඩහා යන්නෝ තව කවුරුද ඉන්නේ මට වෙහෙසයි කව කවුදෝ ඉන්නේ කොඩහා යන